අනුපාදාය මොක්ඛන්ති ජාති මරණ සංඛයේති ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ අයතු මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩ කඩමින් කරගත්තා වූ සදහවතුනි අනුග්‍රහක බවතුන් සසර ගමන නවතන ක්‍රමයක් දේශනා කරන සේක්වා කියලා තමයි ආරාධනාව ලියලා තියෙන්නේ. ඒ නිසාම තමයි අර සසර ගමන පිළිබඳ තියෙන ගාතාවක් ගත්තේ. සතර ගමන සිදු වෙන හැටි දෙක මේක තිබෙනවා. සැබවින්ම මේ සමාජයේ තේරුම් ගන්න ඕන ඔබට මීට පෙර දවසේ හෝ අද උදෑසන හෝ සවන් දුන්න ධර්ම දේශනාව සවන් දුන්නා නම් මේකෙත් තිබුණා මේ කතාව. පැහැදිලිව සසර ගමන හැදෙන්නේ කොහොමද කියලා. මම ගාතාවකට අවධානය යොමු කරනවා ඔබට යථාපි නාම ජච්ඡන්தோ තත් නරව පරිනායකෝ ඒකදා ඇති මග්ගේන කුම්මග්ගේන යාති ඒකදා කියන උපමාවට උපතින් දැස් නැති යාත්‍යන්දයාට පාරම් පෙන්වන්න කෙනෙක් නැත්නම් ඔහු එක දවසක පාරේ එක දවසක කැලේ යනවා. මුක්කු මග්ග කියන්නේ නොමග මග්ග කියන්නේ සමහරටනේ අපි එයාගේ වස්තුවෙන් ගත්තාම නම් පාරේ තහ කැලේ. මොකද පාර කැලේ දෙකම හොයාගන්න බෑ. පාර පෙන්නන්න කෙනෙක් නැති නිසා දෙපැත්තටම යවෙනවා. මේ උපමාව කොතරම් බරපතලද කියලා හිතලා බලන්න ඕන. අන්න ඒ වගේ කියලා කියනවා සංසාරයේ සරන් බාලෝ. සසර සැරිසරන්නාට උන්වහන්සේ නොනැත්තේ කියන්නේ බාලයා කියලා කියනවා. තතෝ අපරිණායකෝ. අර අර අන්ධයාට පාර පෙන්වන්න කෙනෙක් නෑ. වගේ සතර සැරිසරන පුද්ගලයාට බුද්ධාදී උතුමන් තමයි සතරෙන් නිදහස් වෙන හැටි කියලා දෙන්නේ. ඒ මගයි ඒ තිබෙන්නේ. නමුත් එහෙම කෙනෙක් නැති විට සතර ගමන නවතන කියන වචනට වඩා තව වචනයක් මම එකට දෙන්නම් ඉදිරියේදී. කරෝති ඒකදා පුඤ්ඤං අපුඤ්ඤං පිචේකදා එක දවසක පින් කරනවලු තව දවසක පින් පව් කරනවලු. එතකොට මේ පව් පින් කිරීම යනු බුදුන් වහන්සේට පෙර කාලේ පවා තිබිච්ච දරුත් තියෙන මිනිසා විසින් තෝරාගත්ත එකට වඩා එකක් හොඳ ක්‍රමයක් කරුණාම ඒක සසර ගමන නවතන මඟ නෙවෙයි. අදටත් ඔබ අනාගත බුදුරජාණන් වහන්සේ ශාසනයේ වන් දකින්න යන කට්ටිය පින් කරන්නේ සසර ගමන නවතන්නේ යන්නනේ. ඒ දක්වා යන්න. ගිහින් එදාට බුදුන් වහන්සේ කියලා දෙනවන්න ඕන සතර ගමන නවතන හැටි ඇයට. නමුත් අපේ බුදුන් වහන්සේ සතර ගමන නවතන හැටි කියලා දීලා තියෙනවා. ඒක අපිට වැදගත් නෑ අපේ ඇයට බොහෝ දෙනාට. ඒ බුදුනුත් මරලා ධර්මෙත් මරලා ඊට පස්සේ සතර ඇවිදින්න පාරක් තමයි හදා ගන්න ඕන වෙලා තිබෙන්නේ. එහෙනම් අපට තේරෙන්න ඕන මේ භවගාමි මාර්ගය කුමක්ද? භවගාමිත්වය හැදෙන්නේ කෙසේද? භව නිරෝධගාමිත්වය කෙසේද? සත්‍ය භවගාමී බුදුන් වහන්සේ ලොවට පහළ වෙලා හොයාගත්ත දේ තමයි එකම දේ භව නිරෝධගාමිත්වය. භවගාමිත්වය උන්වහන්සේ දේශනා කරන්න ඕන නෑ. මිනිසුන් කරගෙන හිටියා. නමුත් භවගාමිත්වයේ දුක් විපාක නැත්තම් විචිත්‍ර විචිත්‍රත්වය විවිධත්වය උන්වහන්සේ පෙන්නනවා. කොහොමද භවගාමී? නිමාවක් නොවන බාගාමිත්‍යක් පෙන්වන්නේ. ඒක එක තැනකින් ඉවර නෑ. තැනින් තැනටත් යන්න පුළුවන්. අර භවගාමී සත්වයාට භව නිරෝධගාමීත්වයටපත් වෙන්න තැනක් ඒ භවගාමීත්වය පෙන්වන තැන් වල නෑ. ඒක අපේ අය තාම විශ්වාස කරන්නේ නෑ. අපායෙත් නෑ, දිව්‍ය ලෝකෙත් නෑ, බ්‍රහ්ම ලෝකෙත් නෑ. භව නිරෝධගාමීත්වය වරනම් මිනිසුන්ට කරන්න ඕන. සසර ගමන නවතන කියනට වඩා වචනයක් ගනිමු අපි දුකින් මිදෙන මඟ. මොකද මේ ජීවිතයේදීම දුක් කෙලවර කරගන්නේ කියලා තමයි පෙන්වන්නේ බුදුන් වහන්සේ ගන්න අපු දේවල්. එහෙනම් ඒ දුකට හේතු තැබීමෙන් සසර ගමන හැදෙනවා කියලා මට හිතෙන්නේ. මම මෙන්න මෙතන හොඳ වචනයක් තියෙනවා මට කියන්න. උදේට ඉර පායලා බහැලා යනවා කියන එක අපි හැට වෙනවට වෙන සත්‍යයක් කියලා ගන්නවා. හෙටත් ඒක අනිද්දත් ඒකනේ. ඒක නැගෙනහිරින් බටහිරට නියත මාර්ගයක් තියෙනවා. එහෙම සසර ගමන කියන එක නියත මාර්ගයක් නෙවෙයි. අතපත බලන්න. ඒක තම තමන් විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ගේ අනාගතය. ඒ කියන්නේ මිනිසුන් ජීවත් වෙන ගමන් මෙලොව වශයෙන් විඳින ඔබ දකින සැප දුක දෙකේදීම සතර හදනවා. අපි තේරුම් ගන්න ඕන කාරණාව. මේ කරන හරි වැරදි සැප දෙකේදීම මිනිසා සසරක් නිර්මාණය කරගන්නවා. අනේ නිර්මාණය කරගන්නා වූ සසර නිර්මාණය නතර කරන්නත් එක තමයි සතර ගමන නවතන මඟ. කොහොමද සතර හැදෙන්නේ කියලා තේරෙන්න ඕන. කවුරුත් මෙලවින් යන විට මෙහි කය දමා යනවරුනම දෙපයින් පරලෝ යන්නේ නැහනේ. පෙට්ටියෙන් ආදානාගාරයේ සහ බොමුදානාගාරට කාට ගියාට ඉතින් පොළොවට පස්සේ යනවා. ඒ යන්නේ ආයේ. නමුත් මිනිසා සමස්තයක් වශයෙන්ම ජීවිතය එතනින් කෙලවර ගන්න කැමති නෑ. ඔහු ඊටාට තියනවට කැමති. ඒ නිසා තමයි සදාකාලික ස්වර්ගයක් හරි නිරයක් හරි දිව්‍ය ලෝකයක් හරි අපායක් හරි ආත්මේ බ්‍රහ්ම නැතහ ඔය මොනවා හරි හැම ආගම් වල හදලා තියෙන්නේ තව එහාට තියනවට කැමති. තියනවට කැමති නම් නවත්තන්න ඕනේ නැහැ. මොකද උන්ට සතර සාර නිසා තියනවට කැමති. ගමන නවත්තන්න සසරේ නිස්සාර භාවය, අනතුරුදායක භාවය, ගැළවීමට ඉඩක් නැති බව, අනාථ භාවය තේරෙන්න ඕන. ඒ කොහින් අතරම නොදන්න පාරක ගිහින් අතරමං වෙනවට වඩා ඉන්න තැන හොඳයි කියලා නතර වෙන එක වගේ අන්න එහෙම කරුණක් තේරෙන්න වෙනවා. ඒ මිනිසාගේ කැමැත්ත තම තමන් මේ ලෝකේ ජීවත් වෙන්න ගියාපුවම හිමි කරගන්නා වූ අත්පත් කරගන්නා වූ දේවල් තමන්ගේ කියන හැඟීමෙන් තියාගෙන ඉන්නවා වගේම අතහරින්නත් කැමති නෑ. එහෙනම් වුන් කැමති වෙනවා මෙහෙන් අතහැරනාට එහෙන් හම්බ වෙනවා නම් ක්‍රමයක්. අන්න එහෙම මුලාවක් තුළ තමයි කෙනෙකුට සතර ඕන වෙන්නේ. සතර හැදෙන මඟ පිළිබඳව මනවින් පැහැදිලි කරපු උත්තරය තමයි තථාගත බුදු පියාණන් වහන්සේ. එතකොට Taman විසින් අනුගමන කරන ක්‍රියාමාර්ගයේදී සසර තුන් පැත්තකට හැදෙනවා. හැමෝටම නෙමෙයි එක් කෙනෙකුට එක පැත්තක්. නැත්නම් සසර හැදෙනවා තුන් පැත්තෙන් එක පැත්තට යන්න වෙනවා. ජීවිත අවසානයේදී. එතකොට ඒක හදාගත්ත සසරකට යාමක් කරනවම තියෙන සසරකට යාමක් කියලා කියන හිතන්න එපා. දැන් අපේ බෞද්ධයෝ තාමත් හිතන්නේ පොළොවට අපාය තියෙනවා, හරි දිව්‍ය ලෝකෙ තියෙනවා, බ්‍රහ්ම ලෝකෙ තියෙනවා, අපි එහෙ යනවා කියලා. හදලා තියෙනවා ඒ කොන්ක්‍රීට් වනාන්තර. මේවා දැක්ම ගැඹුරු කරගන්න ඕන. ලෝකෙ කොහෙද තියෙන්නේ කියලා තේරුම් ගත්තාම ඔබට ඔය තියෙනවා කියලා හිතෙන්නේ. හොඳයි මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. ඔබට නිින්ද ගියාම ලෝකයක් තියෙනවා ඒක කොහෙද තියෙන්නේ? කල්පනා කරලා බලලා උත්තරයක් දෙන්න තනියම හරි. ඒ ලෝකේ තව කාටවත් තියනවද? ඒ හීනේ තව කාටවත් පේනවද? එතකොට ඒක තව කාගේවත් එකක්ද ඔබ හදාගත් එකද? ඔබ මව්පියන් හෝ දූ දරුවන් හෝ හතරහ මරහ ආශ්‍රයෙන් හදාගත්තාම යම් දෙයක් පස්දර වැහෙනකොට අතෙන්ද වැටෙනවා. ඒ ලෝකෙට මේ ඉරහඳ ඕන නෑ, මේ අවුවැස්ස ඕන නෑ, මේ දේශපාලනය ඕන නෑ, මොකක්වත් ඕන නෑ. එළි වෙනතුරු ඒ ලෝකේ සැප දුක ඔබට විඳ හැකියි. එතකොට සිහින ලෝකය කියන්නේ ඔබ මෙහෙන් හදාගත් එකක් නෙවෙයිද? අනිත් අයට ඒ සිහින ලෝකේ නෑ. ඒක ඇඳේ දෙන්නෙක් හිටියත් දෙන්නගේ ලෝක හිින ලෝක දෙක දෙකක්. එතකොට මෙහි ලෝකේ ජීවත් වෙන ආකාරයට සිහින ලෝකේ හැදෙන්නේ. අන්න ඒ වගේ මේ ගන්ධකස් දස් කරන ක්‍රියාමාර්ගය තුළ බාහිර ලෝකෙත් එක්කලා සම්බන්ධ වීම තුළ ආධ්‍යාත්මික ලෝකයක් හැදෙනවා. ඒ අධ්‍යාත්මික ලෝකේ තියෙන තපදුක විඳින්න බාහිර ලෝකේ වස්තු මොකක්වත් ඕනේ නැහැ. ඉරහඳ ඕනෙත් නැහැ, ආනවහන ඕනෙත් නැහැ. මොකක්වත් ඕනේ නැහැ අපහු. එහෙම තේරුම් ගන්න නැහැ සමාජය. ඒක තමයි උදාහරණයක් වශයෙන් පෙන්වන්නේ නොපෙනෙන පරලෝට වඩා ඔබට ඔබේ ලෝකෙ මෙලොව වශයෙන් කරන කටයුතු තුළ සතරින්ද මේ යන්නේ දුකින්ද මේ යන්නේ බයෙන් නෙමෙයි නින්ද යන්නේ සතරින්ද නින්ද යන්නේ දුකින්ද මේ යන්නේ ලෙඩ නින්ද යන්නේ ලෙඩ වෙලාද නින්ද යන්නේ ඒ ඒ ආකාරයේ ලෝකයක් නේද තියෙන්නේ. ඒක කොහෙද තියෙන්නේ? ඒක ඔබේ සිතේ විතරයි තියෙන වෙන කොහෙවත් නැහැ. නමුත් ඒක ඔබට මඟුල් ගෙදරට කෑම හම් වෙයි, දඩුවමට නම් දඩුවම ඒ සතා සතුන් ඔක්කොම ඉදී. මේ නිසා මේ ලෝකෙට ආපු මිනිස්සුયો මේ ලෝකේ ජීවත් වෙන්න දීලා තියෙන හැකරණාසය දේවකයි උදව් කරගෙන අධ්‍යාත්මික ලෝකයක් හදා ගන්නවා. අධ්‍යාත්මික ආයතන හය දුක්ඛ සත්‍ය බව කිය යුතුය. බාහිර ආයතන කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස හම වෙන බාහිර ඒවාට. ඒව නිසා ඒවා ඒවා ඒවා හඳුනා ගන්න පහළ වෙන්නා වූ දොරවල් හයේ සිතට සිත ඇහැ සිත කන සිත නාසය කියන්නේ ඇහැ නිසා සිත කන නිසා සිත සිත ඇහැ කන නාසය බවට පත් වෙනවා. ඒ සිත ඇහැ කන නාසය බවට පත් වුනහම ඒකට බාහිර ද්‍රව්‍ය ඕනේ නැහැ. අර සිහින ලෝකේ පේන හිතට මේ කන ඕන නැත්තේ කියන්නේ මේ කෑම ඕන නැත්තේ ඔක්කොම එහෙම තියෙනවා. අන්න එහෙම අපි විසින් හදාගන්නා වූ අධ්‍යාත්මික ආයතන හයට වැටිලා තමයි පරලෝ යන්නේ. එහෙනම් සතර ගමන අපි හදන්න දන්නවා. දැන් තථාගතය ඉගැන්වීම වලට අනුව කොහෙද යනවා කියලා තියෙන්නේ? අපි පේන එකේ තියෙනවා සෝකායස වේදෝ පරම්මරණා දුක්ගතින් උප්පජ්ජති. කවිදී මරණයෙන් පස්සේ අර හදාගත්ත නිසා හදාගත් එකට විපාක විඳින්න දුකට යනවා. දුගතිගාමීත්වයට. මොනවා නිසාද? පව පුරවාගත්ත නිසා. පින් හදාගත්ත නිසා ශෝක ආසබදෝ පරම්මරණ සුග්ගතින් උප්පජ්ජති. මිනිස් ලෝකටම යනවා නැත්නම් දෙවියන් අතරට යනවා. පින් රැස් කරපු එකේ විපාක විඳින්න. ශෝක ආසබදෝ පරම්මරණ බ්‍රහ්මසාවිතං උප්පජ්ජති. ලෞකික ධානය හදාගත්තොත් හදාගත් එකට විඳින්න එතෙන්ට යනවා. දැන් තියෙන දේවල්ද හදාගෙන යනවාද? සසර ගමන නවත්තන්න සසර හදන එක නවත්තන්න ඕන නේද? ගමනක් යන එක නවත්තන්න මොකද කරන්න ඕන? ඉදිරියට තවන්න පියවර නවත්තන්න ඕන. උඟා ගමන් ගියත් ඉදිරියට තවන්න පියවරකින් තමයි යන්නේ ගමන. පාදේ ඉදිරියට තබුවාමනේ ගමනක් යන්නේ. ඊළඟ පාදයේ තෙමුණොත් අඩියක් යනවා. එසම සසර හැදීම ඉදිරියට තවන පියවරක ප්‍රතිඵලයක්. දෙපයින් නෙවෙයි. ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් අරුණ රස විඳීමෙන් අන්න ඒක ඔබ තුලින් දැක ගන්න පොත තුල පෙළ දහම පවතිනවා ඔබ තුල ඔබ දැක ගන්න ඕන නේ සාමාන්‍ය ඉදිරියට තබන පියවර කියන අපි ගනිමුකෝ පුවක් ගහක් හැදිලාම හැරෙනවා නමුත් පුවක් ගෙඩි හදලා තියෙනවා දැන් මේ පුවක් ගෙඩියට ඊළඟ මුල් පුවක් ගහ ඕන නැහැ හැදෙන්න අදාළ හේතු ටික එකතු වුණ ගමන් ගෙඩියෙන් ආපහු ගහක් හදනවා එතකොට ගහ විසින් බීජයක් රැස් කරන නිසා බීජයෙන් ගහ හැදෙනවානේ. අන්න මේ ජීවත් වෙනකොට මෙතනින් ජීවිතේ කෙලවර වෙනවා තමයි. සියල්ලත් අහිමි වෙනවා. නමුත් ඒක තුල ඔබ කරන්නා වූ එකක් තමයි පුවක් ගහ බීජ හදනවා වගේ කර්ම බීජ වගේක් රැස් කරන එක. පුවක් ගහ ගෙඩිය වගේ අල්ලන්න බැරි වුණාට ඒකට අර බීජයෙන් පැලේ ලැබෙනවා වගේ අනාගත ඵලයක් හදන්න පුළුවන් නිසා තමයි ඒකට කර්ම බීජ කියලා කියන්නේ. කර්ම බීජ රැස් වෙන්නේ කොහොමද? කර්ම බීජ රැස් වෙනවා කර්ම තුනක් යටතේදී. පාප කර්ම බීජ, පුණ්‍ය කර්ම බීජ, ධාන කර්ම බීජ. ඒ නිසා තමයි සත්‍යයට බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ පවෙන් පරලෝ යාමක්, පිනෙන් පරලෝ යාමක්, ධානෙන් පරලෝ යාමක් තියෙනවා. ඇයි වෙන්නේ එහෙම? අවිද්‍යාවගතව සම්බික්කේ පුරුෂ පුද්ගලෝ පුරුෂයෙක් හරි ස්ත්‍රියක් හරි ගිහියෙක් හරි පැවිද්දෙක් හරි මේ පුංචි මුලාවකට අහු වෙලා අවිද්‍යාවගතෝ යම් වික්කවේ ඒ අවිද්‍යාව තුළ ඔහු අර බීජ රැස් කරන විදිහ පෙන්වනවා අපුඤ්ඤං චේ සංකාරං අවිසංකරෝති අර අවිසංකරෝති කියන පදේ පෙන්වන්නේ අර අනාගත ඵලයක් උපදින්න බීජ රැස් කරන එක පුඤ්ඤං චේ සංකාරං අවිසංකරෝති ආනිජ්ජං චේ සංකාරං අවිසංකරෝති අවිසංකාරවද කියන එක පවටක් තියෙනවා, පිටක් පිටක් තියෙනවා, ධානයටක් තියෙනවා. එහෙනම් පවේ සහ පිනේ සහ ධානයේ තුනේම අවිද්‍යාවක් තියෙනවානේ. අපි හිතන් ඉන්නේ පවේ විතරයි අවිද්‍යාව තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම මේවා විශ්ලේෂණය කරගන්න ඕන. එතකොට ඒ අபிසංකරෝති කියන කාරණේ සිදුවෙන එක දකින්නේ කොහොමද? දවසක් තුල සිදුවෙනවද? අවුරුද්දක් තුළ සිදු වෙනවද? ජීවිතේ එක වතාවක් සිදු වෙනවද? නැත්නම් ඊට වඩා සියුම්ව සිදු වෙනවද? මානම් දකින්නවා ඒක සිදු වෙන්නේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල මොහොතක් මොහොතක් පාසා. අන්නේ සිදුවීම පාසල් අධ්‍යාපනය තුළ වචන වශයෙන් ගන්න ගත්ත ඔබ තුල ඔබ දකින්නේ නැහැ. ලියන්න කියන්න පාඩම් කරගත්තට මේක වරදක් වශයෙන් ඔබ දකින්නේ නැහැ. මේ වරදයි ඔබට සසර සහ දුක් හදලා දෙන්නේ කියන එක ඔබ දකින්නේ නැහැ. ඒ වරද නොකර ඉන්න ඊට පස්සේ ඉගෙන ගන්න වෙනවා. බුදුන් වහන්සේ උගන්වන්නේ වරද නොකර ඉන්න. මේ සසර ගමනේ විපාක කියන එක වරදක්. මන්දයත් මෙහි කර්ම රැස් කරලා ඒවට විපාක විඳිනවා. අපාය කියන්නේ කර්ම විපාක, පාප කර්ම විපාක. දිව්‍ය ලෝකය කියන්නේ කර්ම විපාක, පුණ්‍ය කර්ම විපාක. බඹලෝ කියන්නේ කර්ම විපාක, ධාන කර්ම විපාක. මුළු සංසාරෙම කර්ම විපාකනේ. කර්ම රැස් කරලා පුළුවන් ද ගමන නවත්තන්න? කලක් තිස්සේ අපේ අය හිතන්නේ පියා. පුණ්‍ය කර්ම රැස් කරනවා හතර ගමන නතර වෙනවායි කියලා. ඔය ගීතවල පවා කියන්නේ ඒ අදාළ මග විවෘත නොවු සමාජයේ විකල්පයක් වශයෙන් හඳුන්වා දුන්නේ. ඒ කර්ම රැස් කිරීම යහපත් මාර්ගය වශයෙන් පෙන්වන අනාගත බුදුන් දකින්න යන පාරේ. නමුත් කර්ම රැස් කරන්න එපා කියන එකෙන් කියන්නේ නෑ යහපත් දේවල් කරන්න එපා කියලා. බුදුන් වහන්සේ නම් වදාළා තියෙන්නේ පව් කරන්න එපා කියලා විතරයි. සබපාවස්ථා කරනවා. අපි හිතන්නේ එහෙම නෙමෙයි. ඒ නිසා මේ සමාජයේ ජීවත් වෙන මිනිස්යාට සමූහික සත්‍යයක් වශයෙන් කරන්න බොහෝ දේවල් තියෙනවා. Tamanට වගේම අනිත්‍යයටත් දුක සැප දැනෙනවා. Tamanට වගේම අනිත්‍යයටත් උදව්පකාර වන වෙනවා. Taman වගේම අනිත්‍යයත් අසරණනවා කියලා මේ මානව හිතවාදී ක්‍රියාකලාපයක නිරත වෙන්න කාටවත් තහනම් නැහැ. මම ගත්ත ගාතාව මොකද්ද? අන්න ඒක තිබෙනවා රහස. දැන් බා සසර ගමන කියන්නේ ಜಾති හට ගන්නවා කියන එකනේ. හටගත්තොත් මැරෙනවා කියන එකත් හරිනේ. ඒක නිසා ಜಾති මරණ සම්භවය. ಜಾති මරණයන් මොන ගහන්නේ මොකක් නිසාද? උපාදානේ බයම් දිස්වා. උපාදානය මේ ಜಾති මරණ හට ගන්නා වූ උපාදානයේ බියක් වශයෙන් දැක ඔන්න වචනේ ආවා. සසර ගමන හදන මග උපාදානය. මැරිලා උපාදානෙන් මිදෙන්න පුළුවන් නේද? අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය උපාදානෙන් මිදෙන එක දුරදර්ශීද? පින් කරලා උපාදානෙන් මිදෙන්න පුළුවන්ද? නැහැ. අනුපාදාය මුච්ඡන්ති. ඔබට උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් සසර ගමන හැදෙන්නේ නැහැ. මගෙන් අහන්නේ හැම එකක් නේ. එහෙනම් ඉතින් ත්‍රිපිටකයේ තියෙන පළදහම ආශ්‍රයෙන් ඔබ ළඟ උපාදානයේ සිදුවෙන හැටි ඉගෙන ගන්න. එතකොට ඔබ සසර ගමන හදන හැටි ඉගෙන ගන්නවා වෙනවා. දැන් මේ හදන ගමන එක නවත්තන්න එපා. මෙදෙන්න. අනුපාදාය උච්චාන්තේ. එහෙමයි ඔන්න අපි මේ මේ ලැබෙන කාලයට අනුව එක පෙළකින් මේක පැහැදිලි කරන්නේ. නැත්නම් පෙළවල් 6ක් 7ක් 8ක් 10ක් අපේ මතකයේ තියෙනවා. එතකොට ජීවත් වෙන්න එපා කියලා නෑ. යුතුයකම පිටු කරන්න එපා කියලාත් නෑ. මේ ජීවිතේ ඔබ මෙහෙන් එනකොට සසර ගමන නවත්තන්න පුළුවන් මට්ටමේ තමයි හිටියේ. අතීත අවිද්‍යාවක් නොතිබුණා නෙවෙයි. නමුත් ඒ ඒ ඒ දරුවා හරිම සුන්දර අහිංසකෙක්, අවංක කෙනෙක්. අම්මට තාත්තට බොරු කරන්නේ නැහැ, ළමයින්ට බොරු කරන්නේ නැහැ, ඇත්තම කියනවා. ඒ වගේම මත්පැන් බොන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, මිත්‍යාකාමී වාචාචාරය හැදෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ. බලන්නකෝ. මොනවක් කරනවද කියලා පුංචි දරුවෝ. පුංචි දරුවෝ ඒවා කරේ නැතුණාට ලොකු වෙනකොට තව ජාති ටිකක් ඉගෙන ගන්නවා. නූගත ගම කන පොඩි හොරෙක් වෙනවා, උගත රට කන හොලක හොරෙක් වෙනවා. අන්තිමට බුදුදහම පවතින රටේ රටේ එළිවෙන්නේ පහුගිය කාලවක වරුර හැමෝම කරපුවා පට්ටහොර විදිහට තමයි එළිවෙන්නේ. ඒවත් වෙන සමාජයට මාධ්‍යට ගැලපෙන්නේ නැහැ. නමුත් කිව්වේ නැත්තම් තේරෙන්නේ නැහැ. රජයෙන් රජයට පසුගිය කාලේ පරිශන පාත්තල මොනද එලි කරන්නේ? දිනුව සඳහා දීලා තිබ ආයතන ඔක්කොම කවාසීඥා කරපුව හැටි. විදේශික ඇවිදින් මේවා කවාසීඥා කළාද? ඔබම දන්නවා මගේ උපන් ප්‍රදේශයට කිට්ටුව තිබුණා 1968 වගේ කාලේ වෙනකොට විවෘත වුණ 65 70 කාලේ විශාල පේශකත් මාන්තායතනයක්. විශාල පේශකට රැකියා දුන්න සහ රෙදි දුන්නා. තුලසි දීපේ කම්හල. පස්සේ ඒක රජෙන් ඊට පස්සේ පෞද්ගලික පැත්තට ගියා අන්තිමට අන්තිමා ඒක වහලා යන්න ගියා බලපුවම ණයයි බැංකුවට සන්නාය අරගෙන අරගෙන ඒ පාලකයෙක් තුන් හතර දෙනා හොරකම් කළාද ඒකට ගියාය හොරකම් කරලා ඒක ඉවර කළාද මා දන්න හැටියට නම් ඒකේ ආයම තමයි ඒක හොරකම් කරලා ඉවර කළේ ඔන්න අපේ බෞද්ධින්ගේ ඇත්ත ප්‍රතිපදාව ඉතින් රටම මංගලොත් වෙන්නේ ඒක නිසා වෙන මොකක්වත් නෙමෙයි ආයේ. බලන්න 100ක් අවංක වෙලා කොහොම වෙයිද කියලා. ගසා කන්නේ හොරා කන්නේ බොහොරට වැඩ කරන්නේ නැතුව බලන්නක ජීවත් වෙලා මොකද වෙන්නේ කියලා. විස්මිත දිනුවකටපත් වෙන්නේ නැද්ද කියලා. ඒ නිසා අපි එළියට පෙන්නන එකට වඩා මේ ඇතුළතින් අපි ළඟ තිබෙනවා ඉහවහන ආත්මార్థකාමීත්වය කියලා එකක්. මට මගේ බඩට මගේ ගෙදරට මගේ මට හම්බ වෙනවා නම් රට දම ජාතිය ඕවා ඔක්කොම කබාසිනියා වුණාට කමක් නැහැ. එහෙම තමයි හිතන්නේ. අපි ඒස ඔය පැත්තට වැඩි යන්නේ නැතුව බලමු මේ මේ සතර ගමන හදන හැටි ඔබ ළඟ සිදු වෙන හැටි. මේක තමයි ඔය පෙළ දහම කියලා කියන්නේ. ඒ පෙළ දහම වර්ධවා ගත්තාම සදහම් අනුගමනය කරන්න බැරි වෙනවා. එතකොට සසරට යන්න වෙනවා. එද මේ බුදුන් වහන්සේ ඉගැන්වීම තුළ සසර ගමන සිදු වෙන පෙළ දහමක් තියෙනවා, මිදෙන පෙළ දහමක් තියෙනවා. ඕක වතනේ දන්නවා ඉස්කෝලේ ගියා යෝන ඔක්කොම. නමුත් අනුගමනීය ප්‍රතිපදාවට එන්න ඕනේ පෙළ දහමට. ඒක දවසට සැරයක් හරි ජීවිතේට එක සැරයක් හරි නෙමෙයි. නැවත නැවතත් නැවත නැවතත් මේ පෙළේ යන්න ඕන. පාඩම් කරන්න ඕන නම් ළමෙක් පාඩම් වෙනකම් කඩ පාඩම් කරනවානේ. නැවත නැවතත්. අන්න ඒ වගේ නැවත නැවතත් ඒ පෙළ දහමේ අඳ වෙනවා. මොකද මේ වැරදි පෙළ දහමේ නැවත නැවතත් ගිය නිසා. මේක තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ අතින් පයින් බාහිර ලෝකෙ සිද්ධ වෙන විදියක් විදිහට නෙවෙයි. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සාසිතෙන් උදව්වෙන් සිත තුළ සිද්ධ වෙන සිද්ධියක් විදිහට. ඒ වගේම මේ දොරවල් 6 පවත්තන්ට අවශ්‍ය ඉරියව් හතරකුත් තියෙනවා. කොතරම් ඔබ ඉරියව් පැවැත්වුවත් බුදුසමය ඉගැන්වීම වලට අනුව ඔබ ජීවිතේ පවත්තන්න ඉරව් ඉරියව් හතරයි. නිින්ද ඇරුණාට මෙහා පැත්තේ ලෝකේ. දැන් මම මෙතන වාඩි වෙලා ඉන්නවා. ධර්ම දේශනා කරලා ඉවරුනහම මට නැගිටිලා නැගිටිලා යන්න හිතෙනවා. ඒකට මම ඇවිදිනවා. ඒ ඇවිදීමත් යාමත් අතර නැගිටලත් මම ඉන්නවා. ඒ වගේම තවත් වෙලාවක මට දිගා වෙන්න හිතනවා විවේක ගන්න. එතකොට ඇඳේ දිගා වෙලා ඉන්නවා. බස් රථයේදී හෝ ආයතනයේදී හෝ කොතනක හෝ මේ ඉරියව් හතරෙන් එකක් කරුණාම වෙන කරන දේවල් නැහැ ඉරියව්. ඉරියව් හතරයි පාවිච්චියට දොරවල් හයයි. එළියට විවෘතයි පහක් ඒවා ගන්න නැත්නම් මනෝද්වාරය ක්‍රියාත්මකයි. මෙන්න මේ මනෝද්වාරය තුල නැත්නම් මේ පස් දොර තුල ඔබට හමු වෙන අරමුණක් තුල රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ ආදී අරමුණක් තුල සතර හදන හැටි ඉගෙන ගන්න. එතකොට ඔබට සියලු සත්‍යය සතර හදන හැටි තේරෙවි. ඒ ඒ සතර හැදෙන හැටි තමයි පමාද විහාරී කියන්නේ. මිනිසා ජීවත් වෙනකොට සසර හදන හැටි පමාද විහාරීත්වය. සසර හැදෙන්නේ නැතුව නිවා කරන එක අපමාද විහාරිත්වය. සා සසර හදන්න වීර්ය කරන්න ඕන නෑ. ස්වභාවයෙන්ම සසර හදන්න තමයි මහන්සි වෙලා තියෙන්නේ. නමුත් ඒ පුරුද්දෙන් ඔබ මුදවා ගැනීම සඳහා තථාගතයන් වහන්සේගේ අනුශාසනාව පරිදි වෙනම වීරියක් කරන්න ඕන. මේ පිළිබඳව අපි ඔකහත් පැහැදිලි කරලා තිබෙන්නේ එක දවසක් එක වතාවක් එහෙම නෙවෙයි. ඒ වගේම ත්‍රිපිටක ග්‍රන්ථවල එක තැනක නෙමෙයි තිබෙන්නේ. සලායතන වර්ගය ගත්තොත් එක ආකාරයකට දොරවල් 6 මුල් කොටගෙන. කන්දක වර්ගය ගත්තොත් පඤ්චස්කන්ධය මුල් කොටගෙන. වෙනත් ඒවා ගත්තොත් ඒ වගේ යම් යම් රීතීන් මුල් කොටගෙන ඒවමයි පැහැදිලි කරලා තිබෙන්නේ. ඔබට අපේ ධර්ම දේශනා ගණනාවක් ඇහුවොත් හරි පොතක් කියවොත් හරි එකම දේ තියෙනවා වගේ පෙනෙයි. එකම දෙයයි. එකම දෙය නෙමෙයි දේවල් දෙකයි තියෙන්නේ. ඔබ තුළ සිදු වෙන දේවල් දෙකක් බුදුන් වහන්සේ පොතේ පෙන්නනවා. එකක් ඔබ තුළ සිදු වෙන ප්‍රමාද විහාරිත් ඒවා සතර හදන්න හේතු ඉතුරු කරනවා. ඒ වරද දැක්ක පුද්ගලයාට ඒ මෙදෙන්න සසර හදන්න නැතුව අවසන් කරන මඟ. මේක අපි ඉගෙන ගන්න ඕන අපි දකින්නට වඩා ගැඹුරු දෙයක්. අම්මා තාත්තා අක්කනංගි අයියා මල්ලි ස්ත්‍රී පුරුෂයා වශයෙන් නොව මවකුසින් දීවි ජීවිතාසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් නොව සමෝටම පොදු දොරවල් හයක් ඇති අය වශයෙන් සහ කය මුල් කරගත් ජීවිතයක් තිබුණාට කය ක්‍රියාත්මක කරන්න සිතවත් සිත විසින් බව. සිතට හටගෙන නැතෙන් දරුණාම ඊටහා යන්න ආවුස නැති බව. ඇහෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට කයෙන් සිතට පිළිවෙලක් නැතුව සිත උපදින මැරෙන මාරු වෙන බව. කයෙන් පුද්ගලයෙක් වශයෙන් ඔබ දැක්කාට සිතින් මොහොතින් මොහත මැරෙන ජීවිතයක් තියෙන බව. අර ජීවිතාවසානයේ මරණය වෙනකොට දැන් මරණයක් සිදු වෙන බව. මේවා ඉගෙන ගන්න ඕන. මොකද මේ අදාළ තැනට ආවේ නැත්නම් මේ පෙළ තේරුම් ගන්න බෑ. මේක විවරණය කරන්නේ ඇස තුල ශනයක් තුල. ඇස තුල අරමුණක් තුල. කන තුල, නාසය තුල, දිව තුල, කය තුල අරමුණක් තුල, මොහොතනයක් තුල විවරණය කරන්න පෙළ දහම. ඒ වගේම පවතුල හෝ පිනතුල හෝ ධානය තුලත් විවරණය කරනවා අවාසනාවකට එහෙම අරමුණක් තුළ විවරණය කර පෙළදහමක් ඉස්කෝලේ පිටුවේනේ උගන්වන්නේ නැහැ. ජීවිතේ තුලාම ආනුගමනීය ප්‍රතිපදාවක් ජීවිත තුනක ප්‍රතිපදාවක් වශයෙන් තමයි උගන්වන්නේ. ඔය පෙළදහම පාඩම් කරගෙන ලියන්න කියන්න ලකුණු ගන්න පුළුවන්. මොකද නිර්දේශතර දෙන විදිහට ලියනම ලකුණු හම්බ වෙනවා. හරි වැරදි හොයන්නේ නැහනේ. පෙළ ලිව්වහම හරිනේ. නමුත් වැරදි පෙළදහමක අනුගමනය කරන්න බෑ කාටවත්. මේකේ ලොකුම වැරදි පෙළ දහම තියෙන්නේ පටිච්චසම්පාදයේ අංග 12 ආත්ම තුනකට ගලපපු එකේ. මේ අරමුණ තුළ පැහැදිලි කරන්න උන පටිච්චසම්පාදය අනුලෝමයේ හෝ පටිලෝමයේ නැත්නම් අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු පැහැදිලි කරලා තිබෙන්නේ අතීත හේතු ජීවිතයේ ඉස්සරහින් වර්තමාන ඵල මේ ජීවිතේ වර්තමාන හේතු පොත අනාගත ජීවිතේ. ඔන්න ඔය සද්ධර්මයේ වර්ධවා තේරුම් කිරීම සසුන පිරිහීමට හේතුවයි නැත්නම් ප්‍රතිඵලලාභින් පිරිහීමට හේතුවයි සද්ධර්මයේ වෙනුවට සද්ධර්ම ස්වરૂපකයක් අසද්ධර්මයක් සමාජගත වීම ඔබට අනුගමනීය ප්‍රතිපදාවක් නැතිවීමට හේතුවයි වැරදි පෙළ ලියන්න කියන්න පාඩම් කරන්න පුළුවන් නමුත් වැරදි පෙළෙන් අනුගමනය කරන්න බෑ ඒක තමයි සියවස් 7ක් 8ක් තිස්සේ සිද්ධ වුනේ. ඉතින් මේක වැරදිද කියලා පොතෙන් හොයන්න බෑ. ඔබ ළඟ බලන්න වෙනවා. ඔබ ළඟ මේක සිද්ධ වෙන්නේ ආ ජීවිත තුනකද කියලා හොයලා බලන්න මම කිව්වහම. පටිච්චසම්පාදයේ 12 අංගයේ සිදු වෙන්නේ ඔබ කියන විදිහට නැත්නම් පොතේ තියෙන විදිහට ජීවිත තුනකද එහෙම නැත්නම් මේ ඇසට හම් වෙන කනට හම් වෙන නාසයට හම් වෙන අරමුණක් තුලද එහෙම නැත්නම් පව තුළද පින තුළද ධානය තුළද තුනේ මේක විදිහයි. එහෙනම් දින ධානය තුළ බලන්න යන්න එපා. ඔබට ඕනේ නැහැ. ඔබ තුළ සිදු වෙන දේ බලන්න. අන්න ඒක තමයි සතර හදන පාර. අර උපාදානයේ බයන් දිස්වා කියවේ. උපාදානය. උදා උපාදානය ඔබ වෙනින් ඔබේ මව කරන්නේ නැහැ, පියා කරන්නේ නැහැ. ඔබ අතින් සිදු වෙන දෙයක් ඒක. එතකොට උපාදානය කියන එකේ තේරුමම සතරට බැඳෙන කියන එක. උපාදානය කියන එකේ තේරුමම මමත්වෙන් ගැනීම කියන එක. එතකොට ඒ මමත්වෙන් ගැනීම ඔබ අතින් සිදුවෙන වරදක් වශයෙන් තමයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. මඤ්ඤ මානෝ මමත්වෙන් ගැනීමෙන් මායයට බැඳේ. අන්න සතර හදන හැටි. මේ ඒක ඔබට හරිද? ඔබ ළඟ සිදු වෙනවද? පිළිගන්න ඕනේ බුදුන් වහන්සේ වදාළ නිසාව පොතේ තියෙන නිසා නෝකෝ අප කියන නිසා නෙවෙයි. ඇත්තනේ මේක මගේ ළඟ වෙනවනේ කියලා දකින්න ඕනනේ. ඒකට ඔබට ඔබ මව කුසින් දීවි ජීව සාසනය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් දකින්න නැතුව ඒ පුද්ගලයා තුළ ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කායට ඉපදෙන සිතක ඉපත මරණය ඔබේ ආයු කාලයේ බවත් ඒ සිතක් වීති වශයෙන් සෙන වශයෙන් 18කට බෙදන්නේ නැතිව කාර්තව්‍ය වශයෙන් කෘත්‍ය වශයෙන් පහකට බෙදලා බලන්න. එවෙන් කරන කෘත්‍ය තියෙනවා. දැන් ලෝකේ හඳුනා ගන්නට ඇස කෘත්‍යයක් කරලා දෙනවා මොකද බාහිර දේවල් වල සෙවණල් එතෙන්ට වටලා රූප රූපයක් හදලා දෙනවා. එතකොට ඒක ඒ රූප රූපය හඳුනා ගන්න කෘත්‍යයක් තියෙනවා. ඇස තුළ රූපේ රූපේ හඳුනා ගන්න. එතකොට ඒ හඳුනාගත්ත රූපය විඳීමේ කෘත්‍යයක් තියෙනවා වේදනාවෙන්. ඒක රූප සංචේතනාවක් වශයෙන් නැත්නම් රූප රූපයක් වශයෙන් හැඳිනීමේ කෘත්‍යයක් කරන සංඥාවෙන්. ඒකට අදාළ කැමැති අකමැති හරි වැරදි අගයන් එකතු කිරීමක් වෙනවා සංකාරයෙන්. මේ රූපයෙන් කරපු දේ, සබ් වේදනාවෙන් කරපු දේ, සංඥාවෙන් කරපු දේ, සංකාරයෙන් කරපු දේ වෙනසක් නැතුව හඳුනා ගැනීම කෘත්‍ය කරනවා විඥාණය. ඔන්න ස්ත්‍රී පුරුෂ ගිහිපැදි ජාතික ජාත්‍යන්තර ආගම් ભેදකෙන් තොරව බුදුරජාණන් වහන්සේ මේ කෘත්‍ය පැහැදිලි කරන්න යොදාගත්ත ඒකකය. මේක තුල පැහැදිලි කළා යුතු වූ පටිච්චසම්පාදය ආත්ම තුනක් තුළ ඉගැන්වුවේ කවුද? මොහොතින් සිදුවෙන භවබන්ධනය ආත්ම තුනක් තුළ ඉගැන්වුවේ කවුද? එතකොට කොහොමද ගැලවෙන්නේ? මොහොතින් නම් බන්ධනය සිදු වෙන්නේ මොහොතින් ගලවන්නත් පුළුවන්. ඒවා ටිකක් කියවලා තේරුම් ගන්න ඕන. මේ බෞද්ධයා මොනතරම් මුලාවකද ඉන්නේ කියලා. නවින් බෞද්ධ වුණාට පොත්පත් ගොඩක් තිබුණාට ඔහුට මිදෙන පාරක් නැහැ. ඉතින් කෝකෙනුත් භවගාමී වෙන්න පුළුවන් නේ. නරක චරිතිනොත් පුළුවන්, හොඳ චරිතිනොත් පුළුවන්. ගිහිවත් පුළුවන් පැවිදිවත් පුළුවන්. ඒ නිසා හැමෝටම තියෙන්නේ පරලෝ යන අපවත් විවදාරණ චරිතයක් තමයි මේ ලෝකේ. නමුත් සද්ධර්මයේ පවතිනවා නම් ජීවිත අවසානට පිරිනුවම් වඩින චරිත තියෙන්න ඕනලා ලෝකේ. ඒ තමයි සද්ධර්මයේ ප්‍රතිඵලය. ඒකට භව ගමන නතර වෙන්නේ. ඔබ අහලා තියෙනවද එහෙම මේ නලියදේව කියලා නමත් වෙලා තිනවා ඉස්සර අවුරුදු 700කට ඉස්සලා එදායින් පස්සේ එහෙම පිරිසක් ඉන්නවා කියලා මේ කොතරම් බුද්ධ ආගම ගැන උදන් යනවා. ඒ පාඩම් පෙළ දහම අනුගමනය පෙළ දහමට ගන්න බැරි නිසා. අපි මේක හැමදාමත් තම කියලා දෙනවා. ඔබ වෙනුවෙන් මේ කියලා දෙන්නේ. ඒ නිසා මෙන්න මේ පෙළ දහම ඔබ අතින් වෙනවද බලන්න. ඔබට මේ ලෝකේ හඳුනා ගන්නකොට මේවත් එක්කලා ඔබලගේ ඇති වෙනව නේද ප්‍රිය අප්‍රිය බව. සමහරුන්ගේ රූපය හොඳයි, සමහරුන්ගේ ශබ්දය හොඳයි, සමහරුන්ගේ ගන්ධය හොඳයි, රසය හොඳයි. සමහරුන්ගේ පැණ රස හොඳයි, සමහරුන්ගේ දිත්ත රස හොඳයි. ඔය විදිහට හොඳයි නරකයි කියලා. අනේ හොඳයි නරකයි දෙපැත්තෙන්ම ගන්න එක මේ බැඳීමට හේතුවක් කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ. ප්‍රියයන් සමගත් අප්‍රියයන් සමගත් එක් නොවෙන්න මොකද දෙකම දුක හින්දා. ඒ ප්‍රියයන් කියන්නේ ප්‍රිය පුද්ගලයෙක් කියන එක නෙමෙයි. ඔය ප්‍රියාප්‍රිය වශයෙන් අරමුණු එකතු වෙන්න එපා කියලා පෙන්වන්නේ. අපි එකතු වුණා. ඒ නිසා ළමා කාලේ පටන් අද වෙනකොට ඔබට හරි වැරදි හතුරු මැදුරු කැමැති අකමැති මහ විශාල ජාලයක් තියෙනවා. ඔය එකක් තුල සිදු වුණ ආකාරය තමයි පළදාමෙන් පෙන්වන්නේ අනික තුලත් ඒක තමයි උනේ. මෙන්න මෙහෙම ජීවත් වෙන්න කියපුවම ඔබ ලෝකේ හඳුනා ගන්නට ලෝකේ දකින්නවා කිව්වා වෙනුවට ලෝකේ දකින්නට ඔබේ අතීතය උදව් වෙනවා. ලෝකේ බාහිර දෙයක් ඔබේ ඇසට හමුීමේදී ඊට අදාළ ඔබේ අගේ හිතට එනවා. සබ්යක් අහද්දී ඊට අදාළ බයසක හිතට එනවා. ඉසිතට එන්න ඔබ තියපුවා. හරි හරි වැරදි හරි සුවඳයි හරි ගම්දයි හරි අපලයි හරි සපලයි හරි අසුබයි හරි කියලා ඔබ තැබුවා නම් ඒක එනවා. තැබුවේ නැද්ද එහෙම? තැබුවා. කොහොමද තැබුවේ? ඕනා කෑ ගහන එක අපලයි. ඈ? වල්ලෙක් කටපුරු ගහන එක අපලයි. හරියට කෝ කියන එක අපලයි. උඩුපුරන එක හොඳටම අපලයි සොරකේ. උරුලේනා කෑ ගැවුවත් ඒකත් වඩා අපලයි. ගමම පාළුයි. එහෙම තැබුවේ නැද්ද ඒවා? ඒ උදාහරණයක් විතරයි කිව්වේ. එතකොට දකින්නකොටම 31 එනවා. දැන් අද බනහන්නේ ඔබ මේ ළමා කාලේ ඉඳලා මෙතෙන් දෙනකල් ඇවිදින්නේ. එසේ කෙනෙක් දකින්නකොට හතුරුම තරහ එන එක ඔබ තියප එකක් නෙවෙයිද? තව කෙනෙක් දකින්නකොට මිතුරුකම වෙන එක ඔබ තියප එකක් නෙවෙයිද? එන්නේ ඇලීම් ගැටීම් තියපුවා නේද? තිබිලා එනවා. තිබිලා එන්න ඇස කරන ආසේ දේවකාට හමු වෙන එක උදව් වෙනවා. මේක උදව්වෙන් තබු පිට විඳිනවා. දැන් ඉගෙන ගන්න වෙනවා 아무තු දෙයක්. ලෝකේ තියෙන දේවල් විඳිනවා නෙවෙයි ඒක උදව්වෙන් ඔබ හදාගත්ත දේ දොරවල් හයෙන් විඳිනවා. ඔන්න කාමයේ ඇත්ත. ලෝකේ නැහැ කාමයක් ඔබ හදාන විඳිනවා. තේරෙන්න ඕන. මේ බාහිර ලෝකේ දින දිගට රැවටිලා ඉන්නව නෙමෙයි සිතුවිලි හදාගත්ත කවදාවත් නවත්තන්න බැරි මේ සිතුවිලි වල රැවටීමක් මේ වෙන්නේ කියලා සිතේ. ඒක තමයි කියනවා පේන්නේ. ඔන්න ඊට පස්සේ එතන අර සතර හදන හැටි. අර ඒවට නම් කියන්න වෙනවා මට. මේ ඉදිරියෙන් තියෙන එකට සාමාන්‍යයෙන් රූප රූපය කියන්නේ නෑ. ඒක හේවණල්ලක් විතරයි, බිම්බයක් විතරයි. ඒකේ හේවණල්ල ඇහි වැටුනහම එතන තමයි රූප රූපය තියෙන්නේ. නැත්නම් පටිබිම්බය තියෙන්නේ. එහෙම කරන්න ඉදිරියෙන් රූපය සහ ආලෝකය සහ ඔබේ ඇසෙස් පෙනීමේ ස්වභාවය උදව් වෙනවා ප්‍රසාදේ. දැන් මෙතෙන්ට එනවා. අර අර හැඩේ මේ ඇහැ ඇතුලේ පහළ වෙනවා අනිත් පැත්තට. අර එයා හතුරා නම් මෙතන තරහව නැත්තම් හතුරු සංකල්පය. එයා මිතුරා නම් තව කෙනෙකුට එයාගේ හිතේ මිතුරු සංකල්පය. එහෙම නෙමෙයි උපදින්නේ. එක්කෙනෙක් 10 දෙනෙකුට 10 ආකාරයෙන් තමයි හිතේ උපදින්නේ. ඒක ඒ කෙනාගේද චරිත 10 තියෙන්නේ නැහැ. වුන් හදාගත්තේ කියේ. වුන් විඳින්නේ මෙයාද අර උපදවාගත්ත කෙනාද? ඒ විඳින එක මේකද තියෙන්නේ අර සිතේද? මම හදාගත්ත එකේද? කාමයන් නිදිනවා කියන එකේ තේරුම තේරෙනවද? ඒක දැනගත්තාමයි කාමයන් නිස්සසාරයි කියලා තේරෙන්නේ. මිදෙන්න ඕන වෙන්නේ. සසර ගමන නවතන්න, සසරේ සැප තියෙනවා නම් හරි, ඇත්තට මේවා තියෙනවා නම් හරි කාටවත් මිදෙන්න ඕන නැහැ. අන්න එහෙම ඒක ගැඹුරු අවබෝධයක්. දැන් මෙන්න මේ හමු වෙනකොට ඇසට කරන නාසයට කට ඊට අදාළ ඔබේ තබාගත්තේ හිතට එන එක නැවත ඉදීමයි. මේ මේ කියන එකට තමයි මේ තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ. දැන් ලෝකෙට කතා කළාට ඉස්සරහින් දැන් රූපේ ශබ්දේ ගන්ධේ විඳිනවා කියලා ඔබ විඳින්නේ ඔබේ හිතට ආපු එක. පස්ස ස්පර්ශ වීම හේතු වෙනවා විඳින්න. මෙයා උදව් කරගෙන එක්කෙනෙක් හතුරා වශයෙන් දුක් වේදනාව විඳිනවා එයාගේ හිතේ. අනිත් කෙනා මිතුරා වශයෙන් සැප වේදනාව විඳිනවා. මෙයාද විඳින්නේ අර ආපු එකද විඳින්නේ? කොහොමයි ලෝකෙට අහු වෙලා තිබෙන්නේ? දැන් විඳීමේට අගයක් තියෙනවා. දුක් වේදනා නම් කැමති නෑ. සැප වේදනා නම් කැමති. අනේ විඳීමට ඇලෙනවට ගැටෙනවට දෙකටම කියන්නේ තණ්හා කියලා. දැන් රූපේ නම් රූප තණ්හා, ශබ්දේ නම් ශබ්ද තණ්හා. ගන්ධේ නම් ගන්ධ තණ්හා. ඔක්කොටම පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා. ඇහැටත් හරි කනටත් හරි නාසයටත් හරි පවටත් හරි පිනටත් හරි ධානයටත් හරි. අන්න මම අර කියපු වචනේ ආවයි තින්න තණ්හා පච්චා උපාදාන. ඔය තණ්හා කියන පදයට එනකොට තමයි මේ හිතට ආපුකේ මමත්වෙන් ගන්නවා කියන එක වෙන්නේ. අර පස්ස වේදනාවල දෙක කියන්නේ නැහැ. මොකද බුදුන් වහන්සේ වදාරනවා තණ්හාවටමයි මම කියන්නේ කියලා. එහෙනම් ඒ අරමුණට විඳින්න කියන වේදනාවට තණ්හා කරපමනේ මම වුණා කියන්නේ. මම වුණෙන් පස්සේනේ මඤ්ඤමානෝකෝ බික්කු බද්දව මාරස ඉන්හාටනේ මාරයට බැඳීව තියෙන්නේ. අද ඊයේද මේවා කියන්නේ. 2013 ඉඳලා කියන්නේ මාධ්‍යවල. සමාජයට කියන්නේ 2006 ඉඳලා. ඒ නිසා පරණහ පුරුදුලට ওই පරණ බණ කියන්නේ කියලා කියයි. නෑ ඉතින් මට කියන්න කියවන්නේ සතර ගමන නිදහස් කරන මගක්. ලේසිම මඟ කියලා දෙන්න යන්නේ. ඔබ තුලින් දකින්න වෙනවද ඔහොම කියලා. දැන් තණ්හාව ප්‍රත්‍ය වෙනවා බැඳෙන්න හේවත් උපාදාන කරගන්න. උපාදාන වුණොත් හිත ඇතුලේ හැංගෙනවා. ඒකට කියනවා භව. අන්න ಜಾති මරණ ගෙනත් දෙන්නේ මේ උපාදාන භව වීම. දැන් මොකද්ද උපාදාන වුනේ? ඇහෙනම් රූප තණ්හාව, කනේනම් ශබ්ද තණ්හාව, නාසයේනම් ගන්ධ තණ්හාව, පයේනම් පවේනම් පාප තණ්හාව, පිනේනම් පුණ්‍ය තණ්හාව, ධානයේනම් ධාන නිවන කියන ධාන තණ්හාව. එහෙමයි. ඒකට කියන්නේ කාම තණ්හා කියලා. ධානයට නම් කියන්නේ භව තණ්හා හරි විභව තණ්හා හරි කියලා. මේ කාම තණ්හාව රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම වශයෙන් හයකට බෙදෙනවා. දැන් මම කියනවා මෙන්න මෙසේ මේ පරණ පරණ දෙකක් අරගෙන ඒකට රැවටිලා මමත්වෙන් අරන් අවසන් කරන එකට කියනවා තණ්හා උපාදාන අවිද්‍යාපත්‍ය සංඛාරා. දැන් ඔන්න අවිද්‍යාව ඇතුලේ තියපු එකට තමයි කුසල අකුසල කර්ම රැස් කරා කියන්නේ අවිද්‍යාව. මේ මේකේ යමක් තියෙනවා කියලා ගත්තනේ මේකේ හතරෙක් මෙතරෙක් වශයෙන් නින්න දෙයක් තියෙනවායි කියලා. ඒ කියන්නේ මමත්වෙන් යුක්ත කරගත්තා. යුක්ත කරගත්තාම මේ ස්කන්ධ පහ අවසන් වුණාට විතරයක් දැම්මා වගේ කිරිල්ලි හේතු ඉතුරු වුණා. අන්නේ ඉතුරු කරන හේතු තමයි ජීවිතෙන් එහා පැත්තට පුනර්භවය ලබා දෙන්නා වූ සතර ගමන හදලා දෙන්නේ. ඉතින් මේක ගෙදර ඉන්න ගමන් ඇහි කනේ නාසයේ දිවේ කයේ රූපේ ශබ්දේ ගන්ධේ රසේ පවේ පිනේ ධානේ අරමුණක් තුළ වෙනවද බලන්න. ඒක ළමා කාලේ ඉඳලා නැවත නැවතත් හොඳයි සපයි සාන්තයි කියලා ගත්තොත් මහලු වයසට එනකොට මැදි වෙන කීවතාවක් එහෙම කරලා චිත්තාභ්‍යන්තරයට කොතරම් හේතු තියලා ඇද්ද? නිසාකාවට නම් වදාලේ ඒබඳු වැලකට කරුණු 100ක් හදාගත්තොත් දුක් 100ක්. ඒවා ආපහු වෙන එක තමයි මේ පීඩණය ආතතිය දුක කියලා කියන්නේ. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාවය, කෝපය, වෛරය දුක. මේක ස්ත්‍රී පුරුෂ කිහිපයද ભેදෙන් තුර ලෝකේ පුරා මිනිස්සු කරන වැඩේ. කොතරම් ආගමික උන්මාදයක් උත්සාහවන්ත බව භක්තියක් තිබුණත් මේ ඇස තුල කන තුල නාසය තුල ඒවට රැවටීමෙන් බද්දෝ මාරස්සහිවත් මාරයට බැඳෙන එක ඔක්කොම කරනවා. දැන් දැන් ඉතින් ඒකේ පව් වැඩි වුණොත් සතර ගමන අපායකට පින් වැඩි වුණොත් කාමසුගතිය පැත්තට. දැන් පව් උපාදාන වුණොත් පින් උපාදාන වුණොත් ඥාන උපාදාන. පෘථග්ජනයට උපාදාන වෙනවාමයි. ඔන්න සසර හදන හැටි. දැන් මේ වැඩේ කරලා තියෙන්නේ. දැන් ඕන මොකද්ද? දැන් එහෙනම් මෙදෙන හැටි ඉගෙන ගන්න. නවතන හැටි නහන්න ඕන. දැන් අර අරගේ පෙන්නනවා මමත්වෙන් ගත්තොත් සතරට බැඳේ මඤ්ඤමානෝකෝ බික්කුබ්බද්දෝ මර. හැබැයි මමත්වෙන් ගත්තේ නැත්නම් සතරෙන් නිදේ. ඉතින් සතර නවත්තන හැටි මමත්වෙන් නොගන්න එකනේ. උපාදානය කරගත්තොත් සතරෙන් නිදේ. උපාදානය කරගත් නැත්නම් උපාදානය කරගත් සතරට බැඳේ. උපාදානය කරගත්තේ නැත්නම් සතරෙන් නිදේ. කරන්න ඕන වැඩේ උපාදානය කරගන්න නැති එකනේ. එහෙම කිව්වට තේරෙන්නේ නැහැ එන්න බෑ තැනට. පෙළිමහේ පෙළියට ආපු දා ඉඳලා කියලා මාධ්‍ය වලට ආපු දා ඉඳලා කියලා සමීප කරලා පෙන්නලා තියෙනවා දැන් මෙන්න මේක තමයි මේ බුදුන් වහන්සේ මේ අල්ලා නොගැනීම කියන්නේ. මෙන්න මේක තමයි අප්‍රමාදය කියන්නේ කියලා පෙන්වලා තිබෙනවා. ඕනෑම ධර්ම දේශනාවක් ගත්තාම අදාළ පෙළොස්සේ පෙන්වලා තමයි නැගිටින්නේ. දැන් නැවත නැවතත් මේ සිතට එන සිතවිල්ලට කෙනෙක් දෙයක් තැනෙක් හතුරෙක් කොට සරකලා අර පස්සේ ගන්න තැබුවොත් ඇලීමෙන් ගැටීමෙන් තබන්නේ පස්සේ ගන්නද. එතකොට නැවත උපදිනවට තමයි පස්සේ ගන්නවා කියන්නේ. නැවත ඉපදීමේ දුක මේ ජීවිතේ නම් ආපහු ලෝභ දේශම ඉපදිලා දුක් ගෙනත් දෙනවා. ජීවිත අවසානයේත් ඊට පස්සේ අදාළව නැවත ඉපදීම හමු වෙනවා. දැන් සතර ගමන නවත්තන්න නැවත ඉපදීම නවත්තන්න ඕනනේ. නැවත ඉපදීම නවත්තන්න නැවත උපදින්න තියෙන එක නවත්තන්න ඕනේ. තැබුණොත් නැවත උපදිනවාමයි. ශක්තියක් නැතුව ඉන්නේ කොහොමද? අන්න ඒක තමයි භාවනාව නැත්තම් අප්‍රමාදේ නැත්තම් සතර ගමන නවත්තන පෙළදහම. මතක තියාගන්න. බුදුන් වහන්සේටත් එහෙමයි, සාරිපුත්‍ර උත්තමයන් වහන්සේටත් එහෙමයි, මහා කාශ්‍යප උත්තමයන් වහන්සේටත් එහෙමයි, මටත් එහෙමයි, ඔබටත් එහෙමයි. මහ ලොකු දෙයක් තියනවා කියලා හිතනවාද? ඒකයි මේ පෙළදහමට ප්‍රමාදී පෙළදහමටත් ස්ත්‍රී පුරුෂ කීපයේදී ભેදයක් නැහැ. අපමාදවාදී පෙළදහමටත් සිවස ભેදයක් නැහැ. මේ කටයුත්ත ඔබ කරනවා. ප්‍රමාදවාදී කියලා දහම. අරක කරන්න ඔහම ලේසියෙන් බෑ. ඒකට ආසත්ප කිච්ච කියලා එකකුත් තියෙනවා. තවන වීරිය කියලා එකක් තියෙනවා. වීරිය කියලා එකක් තියෙනවා. ඒ මේ වැරද්දට එකතු නොවෙන්න දකින්න සිහිය කියලා එකක් තියෙනවා. අන්න එතෙන්ද ඒ වැරද්ද සිදු වෙන තැනට සිහිය ගෙන ආපුවාම එයාට පුළුවන් වැරද්ද නවත්තන්න. මම ඊ පිළිද ලස්සන උදාහරණයක් කියනවා. කොහොමද හොයාගත්තේ කියලා හරි කවුරු හරි. මේ මේ අතීතයෙන් එන එක වර්තමානයට එකතු වෙන එක තුළ තමයි සතර හැදෙන්නේ. එතකොට එකතු ගැටමක් හට ගන්නවා පැවැත්මට. බුදුරජාණන් වහන්සේටත් ඕක මුණ දෙන්න සිද්ධ වුණා ඔය ගැටුමට. මන්දයත් උන්වහන්සේ සාක්‍යකෝලී වංශික දෙගුණගෙම නෑදෑයෙක්. දෙවටම අයිති. මාරු මව්පිය පාර්ශවයේ. මේ දෙකොල්ල තමයි කතාවේ පෙන්නන රෝහිණී ගඟේ ජලය බෙදා ගන්න ගිහින් යුද්ධයකට අවතීර්ණ වෙලා කියලා. ඒ යුද්ධයට ගියොත් දෙකොල්ලොම මැරෙනවා. දෙකොල්ලොම බේරෙන්න ඕන. බුදුන් වහන්සේට ඒකපාක්ෂිකව එක පැත්තක් අරගෙන බේරලා හරියන්නේ නැහැ. දෙකොල්ලොම බේරන්න ඕන. දෙකොල්ලොම බේරන්න නම් මැදට එන්න ඕන. බුදුන් වහන්සේ මැදට ඇවිදින් යුද්ධයේ ආදීනව කිව්වහම යුද්ධය සංසිඳුණා. ඔබටත් මේ අතීතයෙන් එනසා අනාගතයට හදන මැදට ගේන්න බැරිද මේ සිහිය? අතීතයෙන් එන එක එක පාර්ශවයක් අනාගතයට හදන එක තව පාර්ශවයක්. එතකොට මැදට ආවේ නැත්නම් තමයි අතීතයෙන් එන එක ඔස්සේ අනාගතය හදන්නේ. වර්තමානයේ ඔස්සේ අනාගතය හදන්නේ. අන්න බුදුන් වහන්සේ වදාරනවා සිහියෙන් කටයුතු කිරීමයි කියලා අප්‍රමාදය අපමාදවමත පදං. නැවත නැවතත් මොහොතක් මොහොතක් පාසා මෙතෙන්ට ගේන්න තරම් ඔබ ආනාපාන සතියෙන් පටන් අරන් දියුණු කරන්න ඕන. මොකක්ද දියුණු කරන්න ඕන? සිදුවෙන දේ දැනීම. රුතුස්ම පාර ඇතුළු වෙන එක දැනීම, පිට වෙන එක දැනීම, කකුල තියෙනකොට දැනීම. ඒක තියෙන එක නෙමෙයි සතිය කියන්නේ දැනෙන එකට සතිය කියන්නේ. එතකොට එයාට නොදැනී කරන්න බැරුව යනවා අන්තිමට. අන්න එයාට නොදැනි කරන්න බැරි වෙනකොට ඒ සිහිය ගේන්න පුළුවන් මේ ඇහි කනේ නාසයේ දිවේ කයේ උපදින කාම විතර්කයට ව්‍යාපාද විතර්කයට විහිංසා විතර්කයට එයා ආවහම එයා අතීතයයි අනාගතයයි අතරට පනිනවා එයා වළක්වනවා ඔබ එයා අනාගතය නොහදා ඉවර කරන්න ඉඩ දෙනවා අන්න ඒක තමයි බුදුන් වහන්සේගේ විශිෂ්ට සොයා ගැනීම. ඒක තමයි අප මේ දවස්වල ධර්ම දේශනා කරමින් සමීප දර්ශනය මේ පෙන්වන්නේ. ඔබ විසින් කළ යුතු ගැළවීමට කළ යුතු සමීප ක්‍රියාමාර්ගය භාග සමීප කරලා පෙන්වන්නේ. මම ඔකට කිව්වේ ඉස්සර මේ මේ කිලෝමීටර් 5-10ක් විතර ඈත නැවක් පේනවා. කළු දුම්බුලියක් විතරක් දිහේ පේන නමුත් නැවේ හැඩේ පේනවා. ඒ නිසා දුම්බුලියක් කියලා හිතනවා කළු පාට එකක් කියලා නැව. බලන්න වෙරළාසන්නට ඇවිදින් කළු පාටද කියලා. කොච්චර ලස්සන පාට දාලා ඉංග්‍රීසි අකුරු ගහලා ලස්සන වීදුරු දාලා පිනවද කියලා. ඈත නැව පේනවා හොඳමදි ළඟට පේන්න ඕන නේද? මේ ධර්මදේශනා තුළින් අපි මේ ළඟ නැව ළඟට ගේනවා වගේ ඔබට පෙන්නනවා මේ. දැන් තේරුණා නම් ඕක තමයි බුදුන් වහන්සේ ඉස්සරහට ආපු අය ස්වාමීන් වහන්සේ වදාළේ මට තේරුණා අද පටන් මම මේ වැඩේ පටන් ගන්නවා කියන එක තමයි ඔය අද පටන් මම තෙරුවන් සරණ ගතන උපාසක කෙනෙක්ට උපාසිකාවක් කොට සලකන දෙයක්වා කියලා නිකන් තරණම් ගච්ඡාමි කියලා ගෙදර ගියා නෙමෙයි. මම මේ මේ ආපහු යන්න පටන් ගන්නවා දැන් කියලා ඒකෙන් තමයි කීයේ තේරුණාම. අන්න ඔබටත් තේරෙයි දැන් හරි කියලා. ඔය දැන් රටේ ඉන්නේ එහෙම කරන අය. එවන සැනසනායි. එතන වැඩේ තේරෙනවා නම් කරන්න පුළුවන් නේ. නමුත් අද පටන් ගන්න එක දවසට බෑ අර දිනු කළ සිහියක් ඇතෙන් දෙන්න පඤ්ඤාය පස්සතියනේ. ඒක දිනු කරන්න. අපේ අයට මේ සිහිය දිනු කරන්න ඉගැන්වුවේ වෙන පැත්තකට. එහෙනම් ඔය එකතු නොවීමට සිහිය වෙනකොට සිදුවෙන දිහා බලන් ඉන්න එකට සිහිය කියලා ඉගන්නවා. ඒගොල්ලොන්ගේ ආකාරය අවබෝධය. ඒ නිසාම ඉතින් මේ බුදුහාමුදුරුවෝ ආනාපාන සතිය වඩලා බුදුනේ කියලා ඉඳගෙන උස්ම වර්ගය බලන් ඉඳලා බුදු වෙනකම්ම බලන් ඉන්න හිතන් ඉන්නවා අපේ අය. වාසනාවකට ඔය දරියුත් ආමුදුරද මේ මහා කච්චයන් මහරහතන් වහන්සේ කරපු අටුවා විවරණයක මට හමු වෙනවා. මේ මේක වෙලාවක දැන් පොත ගෙනත් තියලා පෙන්නනවා කාට හරි දැනගන්න මේ ආනාපාන සතිය කියන්නේ උස්ම ඉහළ පහළ ගන්නවට නෙවෙයි කියලා. ඉතින් අපේ රටේ තාමත් ආනාපාන කියන්නේ උස්ම ඉහළ පහළ ගන්නවටනේ. ඉතින් ඒ වචනේ ආශ්‍රයෙන් මම කල්පනා කළා මොකද්ද එහෙනම්? එහෙනම් මොකද්ද? මෞකසෙන් බිහිවුන් තැන් පටන් මැරෙනක උස්ම ඉහළ පහළ ගන්නවා. නමුත් ආධානය යොමු කළේ නෑ. දැන් සතිය කියන්නේ දැනෙනවටනේ. අන් දැනෙනව හුරු කරන එක. ඉතින් දැනෙන්න බෑ මේ කාම විතරකේ උපදිනකොට දැනෙන්න ඕනේ ඉන්හාට පවත්තක් නැතු වෙන්න. ව්‍යාපාදයට උපද දැනෙන්න ඕනේ. එකතු වීමෙන් සසරට බැඳේ දුක්ගොඩකට පහවරේ එකතු නොවීමෙන් සසරින් මිදේ. මඤ්ඤමානෝ කෝ බික්කු බද්දෝ මාරස්සා මඤ්ඤමානෝ මුත්තෝ මාපෙමතෝ. එකතු වීම අපහාන සංඥා එකතු නොවීම පහාන සංඥා. වැඩේ පටන් ගන්න එක ඊට පස්සේ සිහිය දිනු කරගන්න. ඒකටත් පෙළ දහමක් තියෙනවා. කොහොමද පෙළ දහම තියෙන්නේ? තෙන්නම්ම සංගති පස්සෝ. එහෙම නැත්නම් ඉමේ පංච උපාදානස්කන්ධය හටගත්තා. අතීතෙන් ආවට එද්ද. දැන් එක පාර්ශවයක් තියෙයි. දැන් අනිත් පාර්ශවය આવොත් නේ පැවැත්ම සිදු වෙන්නේ. නමුත් මැද්දට සිය આવොත් පස්සෙන්ම නිරෝධයි. අනිත්‍යයි. අර සිතුවිල්ලෙන් රැවටලා විඳින්න දෙයක් නැහැ. හතුරා මිතුරා කොට. එහෙනම් විඳීමක් නැහැ. වේදනාව නිරෝධ වෙනවා. වේදනාවක් නැත්නම් තණ්හාවකුත් නැහැ. තණ්හාවකුත් නම් උපාදානයකුත් නැහැ. උපාදානයකුත් නැත්නම් භවයකුත් නැහැ. දැන් අරමුණක් තුළ ඉවර වුණා නේද වැඩේ? අතීතයෙන් ආව වර්තමානයේ විඳින්න නැතුව අනාගතයට නොතේ ආවිරුණා කර්මය රැස් වුණාද හේ වුණාද? දැන් අර ඉස්සලා පිළි තණ්හා උපාදාන භව නම් අවිද්‍යා සංඛාරා. භවපච්චා ජාතිනි. දැන් තණ්හා උපාදාන භව නැත්තම් භව නිරෝධෝ නිබ්බාණං නෙවෙයිද? සමාධිය මම අහන්නේ. ඒ ඒ භව නිරෝධ වුණොත් එතන එතනම හම්බ වෙන්නේ නිබ්බානන්න. ඉතින් නැවත නැවතත් එහෙනම් භව නිරෝධයේ සසර ගමන නවතන මගනේ. අනුපස්සී විහෙරති සෝවාන් සිට රහත් දක්වාම බලන්න ඕන හැබැයි. සිදහස් කෝටි වතාව. වෙන මොනවද? ඔය පැයකට එක දහම් පෙලක් අපි කතා කරන්නේ ඔය. එතකොට මේ සිද්ධිය පොතේ නෙමේ සිදුවෙන්නේ ඔබ ගාවා සිදුවෙන්නේ ඇහි කනේ නාසය දිවේ කය ප්‍රසාදයන් ගැටෙනකොට ඒ වාස්යෙන් අතීතේන එක. අතීතයෙන් මිදෙන්න කියලා කියන්නේ. මොකද අතීතය යදතීතම් පහිනන්තම්. මැරිච්ච එකක් නේ ඔය. තරහව වෛරය කෝපය කියන්නේ අද එකක් පරණ සිතුවිල්ලක් නෙන්නේ. ඔක එකතු වුණාමනේ පවත්තන්නේ. එකතු නොවුනහම නිදහසක් හම්බ වෙනවානේ. ඉතින් එකතු වීමට කියනවා නිත්සුකාත්ම වශයෙන් බලනවා කියලා. එකතු නොවනවට කියනවා අනිදුක්ඛානාත්ම වශයෙන් බලනවා කියලා. එහෙම කියන්නේ නැහැ කවුරු. දැන් අන්න පෙළ දහම. දැන් මොකද වෙන්නේ? භව ගමන මොහොතින් මොහොත නතර වෙන්න පටන් ගන්නවා. මොකද අර චිත්තාභ්‍යන්තරේ වැවිදින් මැරෙනවා ඒවා. මේකට කියනවා කෙලස් නතනවා කියලා. මෙහෙන් තියන්නේ නැතුවම මේ පැත්ත හිස් වෙන්න ගන්නවා. ඉස්සර මේ මේ පැත්තෙන් අරන් මේ පැත්තෙන් තිබ්බනේ රවුමක් නෙමෙයි. අතීතෙන් ගන්නවා වර්තමානයේ විඳිනවා අනාගතයේ විඳින තියෙනවා. ඉවරයක් නැහැ. දැන් අර ඉදිරියට තබන පියවර නතර වෙනවා. අර වේදනා තණ්හා උපාදාන භව කියන එක ඉදිරියට තබන පියවර. පස්සපත් පස් වලින් එහා පැත්තට. දැන් පස්ස නිරෝධ නම් වේදනා තණ්හා උපාදාන නැහැ කියන්නේ ඉදිරි පියවර නැහැ. ඉදිරිපරක් නැහැ කියන්නේ සතර ගමන හතර වෙන්න පටන් ගන්නවා. දැන් කියනවා පටිසෝතගාමී කියලා. ඔන්නෝමයි මේ බුදුන් වහන්සේ අනුගමනය කරගෙන උන්වහන්සේ ක්ලේශයන් ප්‍රහීන කරගෙන මේ සම්සුන් සැනසීමට කලබල නොවෙන්නා වූ පරමසිතටපත් වීම සඳහා අනුගමනය කළා වූ ක්‍රියාමාර්ගයේ අත්දැකීම් සහිතව ත්‍රිවිධකේ පුරාම දේශනා කරලා තියෙන්නේ. විවිධ සූත්‍ර විද ප්‍රමාසය. එකක් කරනවා නම් ඊටු සේරම කරනවා මතක තියාගන්න. ඕක කළොත් එහෙම ඔගේ සතිපට්ඨානයක් තියෙනවා, විදර්ශනාවක් තියෙනවා, පටිච්චසම්පදේනුරයක් තියෙනවා, කර්මත්වයේ මේ කර්මයක් තියෙනවා, ඔකම තියෙනවා. එහෙමයි. ඒක කරනකොට එතන වැඩෙන ආංගයට බොජ්ජංග කියනවා, ඒකට රැවටෙනවට කියනවා කාමාංග කියලා. එතකොට තේරුම් ගත්තහම ඔන්න පෙළ දැක්කා. දැන් ගෙදර ගිහින් පරණ පාරේ ගියාර නිදහස ලැබෙන්නේ නැහැ. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි වතාවට 20 30 වතාවක් යනතුරු හිතට කියන්න ඕන මේ වැඩේ මෙහෙම කරලා හරියන්නේ නැහැ මේකට එකතු නොවී ඉන්න ඕන කියලා යෝජනා කරන්න. එතකොට දැන් ඔය ඔකට එකතු වෙන පුරුද්ද වගේම එකතු නොවන පුරුද්ද හිතට ඇති වෙයි. ඊට පස්සේ ඒ සඳහා ඒ මොහොතට හෝ පස්සේ වෙලාවකට බැරි වැරදි නේද කියලා සිහියේයි. තව ටිකක් දවස් යනකොට ඒක වැඩි කරනකොටම සිහියෙයි. තව ටිකක් දවස් යනකොට බුදුන් වහන්සේ අතරට පැමුණා වගේ එකතු වෙන්න ඉස්සල්ලාම සිහියෙයි. දැන් එයාට යන්න වෙනවා. ඉඩ නැහැ. අප්‍රමාදේ ආරම්භ කරනවා. එතන මම දකින භාවනාව. විදර්ශනා භාවනාව මතක තියාගන්න. ඉතින් ඔබ ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද ප්‍රශ්නයක් නැහැ. තේරෙනවා නම් වයස කොතනින් එහා පැත්තට ඊතා ඉක්මනින් නිවර නිවර කරගත්තොත් එමින් එහාට ජීවිතය සනසීම තියෙනවා. අර දැවිලි තැවිලි මොකක්වත් නැහැ. නිවිලා ඉන්නවා කියන්නේ ඒකයි. ඉතින් දුක කියන්නේ කාටවත් තියෙන එකක් හෝ ලෝකෙ තියෙන එකක් නෙවෙයි ඔබ විසින් හදාගත්ත දෙයක්. ඒක ඔබට විතරයි ආවෙන එක. ඔබ ඒකෙන් නිදහස් වෙන්න වෙනවා. අන්න එහෙම මේ ලෝකය නිසා හදාගත්ත ලෝකයක් තුල හිර වෙලා ඉන්නවා. කය ඇතෑරුණාට හදාගත්ත ලෝකයක් තියෙනකොට ඒ මනෝ ලෝකෙන් තමයි පරලෝ යන්නේ. දැන් මේක ඉවර වෙනකොට ආධ්‍යාත්මික ලෝකෙ හිස් වෙනවා. ඒ මොහොතේ හටගෙන නැතන තැනට එනවා. එතකොට යන්න හීන ලෝකයක් නැහැ දකින්න. ඇස් දෙක පිය වෙනකොට යන්න රින්දි ලෝකයක් නැහැ. එහෙනම් යන්න පරලොවක් නැහැ. එහෙම ඒකට කියනවා ආර්ය මාර්ගය කියලා. හරි. අදාළ කරුණු තේරුම් ගනිමින් තවදුරටත් ධර්ම ශ්‍රවණයකට ලබාගත් ජීවිතේ මේ මොහොතේ මේ කඩන වැඩේ කරන්න අවශ්‍ය අවබෝධය ලබා ගන්න ඔබ සම්පත්තිලාභියේ ඔබට මේ කරුණු තේරුම් ගැනීම හේතු ආසනාව වේවායි කියන සුභාසංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේ ප්‍රදාන සිල් මහා සංඝරත්නයේ දුක් නිරෝධ සුවපත් භාවය සහ දීර්ඝායස ලැබේවා. සිල් දෙවියෝ මේ පින් අනුමෝදන්ව අපත් රටත් ලෝකයත් වසංගතව දෙනින් ආරක්ෂා කරත්වා. ඔන්න ඉතින් කරන්න බැරි වැඩක් බාර දීලා. මේ වෛද්‍යවරු එහෙම නෙමේ ඉන්ජෙක්ෂන් ගහලා මේ අපිනේ ආරක්ෂා කරන දෙවිය කොහොමද මේ කොරෝනා සංගතික අපි ආරක්ෂා කරන්නේ <laughs> අර අර මේ හොරකමක් කරලා කතරගම ගිහින් දෙවියන්ට බාර වුණා කියනවනේ කට්ටියක් අලවන්න එපා අපේ හොරු අහුවෙන්න එපා කියලා <laughs> ඔව් පෙරයක් දෙකක් කියන්න ඕන සමාජයට දැනෙන්න හැබැයි අහු වුණා ඒක දෙවියන්ට බෑ හොරු පරිස්සම් කරන්න මේ උතුම් පුණ්‍ය ශක්තිය සියලු දෙනාට නිර්වාණ අවබෝධය පිණිස උපනිශ්චය වේවා එනිසා ඉතුවිය හැටි යහපත් බලාපොරොත්තු සඵල වේවා. ඉසඳා ශක්තිය ධෛර්ය ලැබේවා. දේශනා සංවිධානය කළ ධර්ම ශ්‍රවණය කළ පෞලියයි සහ ඔබෑමට මේ සතර ගමන නවතන මඟ මොහොතකින් සසර හදන්නත් පුළුවන් නවත්තන්නත් පුළුවන් ඒක තේරුම් අරගෙන අනුගාමී ප්‍රතිපදාවක් තුළ ලබාගත ජීවිතයෙන් ලබන්න පුළුවන් උතුම් සැනසීම ලබන්න හේතු වේවායි ප්‍රාර්ථනා කරගන්න සබ්බිහිතේ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි